එහෙනම් මේ ටිකක් මතක් කරලා දැන් ඉතින් කෑලි ගලවන්න හදන්නේ. කමක් නෑ නේද? හයි කරලා දෙනවා. තියුණා වගේම හයි කරලා දෙනවා. දැන් ගිය සැරේ මම මේ ආය නම් ඉන්නේ අංගරෙන් කවුද ආය නම් ඉන්නේ කියලා. ඊය සැරේ මම ධාතු මනසකාරය දුන්නා නේද? ධාතු මනසකාරය දුන්නා. දැන් අද තියෙන්නේ පටික්කුල මනසිකාරය දෙන්න. ධාතු මනසිකාරයෙන් මම ප්‍රකාශ කළේ මේ කය කියන්නේ රූපයක් පමණයි. මේ කයට කිසිම ප්‍රාණියක් ජීවියක් හැඟීමක් දැනීමක් නැහැ. අප්‍රාණික අවිඥානික අචේතනික වස්තුවක් පමණයි. රූප කියලා කියන්නේ අපේ ඉඳුරන්ට ගොදුරවන්නේ රූපයයි. ඉඳුරන්ට ගොදුරවන්නේ ධාතු සමූහයක සංකලනයක්. ධාතුවක් කියන්නේ ශක්තියක්. ශක්තියක් ඇති වෙලා තියෙන චලනය තුළින්. එහෙනම් මේ හැම රූපයක්ම චලනයක් පමණයි. අනිත්‍යයි. අනිත්‍යයි. මේ අනිත්‍ය වූ රූපස්කන්ධයට අපි ඇලිලා ගැට්ටයි කියොත් එහෙම ප්‍රියදී ඇලින ඇලීම නැති වෙනකොට දුකයි ගැටීම ඇති වෙනකොට දුකයි. එහෙනම් දුකයි නේද මේ රූප කියන එක? ඈ? ඈ? අද ආ හරි හරි එහෙනම් කරන්න. මට ඕන එකක් පුළුවන්. හොඳයි. එතකොට මේ කය සම්බන්ධ කරගෙන අපි විඳින දුක් අපි දැක්ක නේද? දැන් අර කය නිසා අපි විඳින දුක් දැක්ක නේද? නිදගත්තත් දුකයි, හිටගත්තත් දුකයි, කෑවත් දුකයි, නොකෑවත් දුකයි. පැහැදිලි නේද? ඒ කය නිසා අපි විඳින දුක් මේ දකින්නේ. ඊළඟට බලන්න ඕනේ මේ කය සම්බන්ධව තව ටිකක් ගැඹුරට යන්න ඕනේ අපි. ගැඹුරට ගිහිල්ලත් බලන්න ඕනේ මේ කය කියන්නේ මොකක්ද කියලා. කය කියන්නේ රූපයක් පමණයි. මං කිව්වට පිළිගන්න එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. මේ කයට කිසිම ප්‍රාණියක්, ජීවියක්, හැඟීමක්, දැනීමක්, චින්තනයක්, වින්දනයක් මොකවත් නැහැ. මම කිව්ව තරමින් පිළිගන්න එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. දැන් මේගොල්ලෝ හිතන්න විමසන්න. මේ හාමුදුරුවෝ කියන්නේ ඇත්තද කියලා. දැන් මේගොල්ලෝ යන්න ඕනේ සිත ඉවත් වෙලා ගිය කයක් නකට. මලකඳ. ගෙල්ලා ඇද්දේ කරින්නේ කියන්නේ. ඇඟිල්ලක් උස්සන්න කියන්නේ. පාරි වෙන්නේ කියන්නේ. අනේ එකපාරක්වත් කතා කරන්නකෝ කියන්නේ. පෙරමාරු කියන්නේ අනේ එකපාරක් මන් දිහා බලන්න කියලා කියනවා නේද? බලනවාද? වැලිවත් එහෙම පැනලා දුවයි ආයේ නැහැ පලාතින් ඒ වුණාට කියනවා අනේ එක පාරක් මන් දිහා බලන්නකෝ කියලා කියනවා. මේම කරලා බැලුවොත් එහෙම පැනලා දුවයි නෙමෙයි බඩ ගිහිල්ලා මැරෙයි. නේද? බලන්න බෑ නේද? ඇත්ත දෙක අරින්න බෑ නේද? ඒ මොකද? හිත ඉවත් වෙලා ගිහිල්ලා. මේ කයර කිසිම ප්‍රාණයක් නැහැ, ජීවයක් නැහැ, හැඟීමක් නැහැ. අර තනකොළ ගහකට තරම් ප්‍රාණයක් නැහැ මේකට. තේරුණා නේද? තනකොළ ගහෙන් නම් මුලින් වතුර පොර අරන් එනවා නේද? තනකොළ ගහ මරන්නත් පුළුවන් නේද? තනකොළ ගහක් මැරියාද? මරන්න පුළුවන්. තනකොළ මරන්න පුළුවන්. ඒ ප්‍රාණියක් තියෙන නිසා මරන්න පුළුවන්. මේ මලමිනියක් ගැන හිතන්නකො මොකවන්නේ තනී කර ඉවතට දාන්න ලද සොහොන් පෙලිල්ලක් වගේ කියලා තියෙන්නේ. නිකන්තර කෑල්ලක් නම් ඩිපට දාලා පත් ටිකක් අත්තු යන කන්න බැරියද? සෝම් පෙරෙල්ලක් කියන්නේ අමු සෝම් වල තියෙන අමු සෝම් මේ සෝම් පුච්චලපු කෑලි ඉතුරු වෙන්නේ ඒවා ලිපටවත් දාන්න ගන්න නැහැ නේ කරුවන් නේද? ඔය සෝහන පුච්චපු තැනකින් දර කෑල්ලක් තරයි යන්නේ නැහැ නේද? ආ මේ වගේ සෝම් සෝම් පෙරෙල්ලක් වගේ කියලා තියෙන්නේ මේක. හිත ඉවත් වෙලා ගියන් පස්සේ කිසිම වැඩකට නෑ මේක. තේරුණේ? ආන් දැන් පැහැදිලි නේද? කය කියලා කියන්නේ රූපයක් පමණයි. කිසිම ප්‍රාණියක්, ජීවියක්, ඇඟීමක්, දැනීමක්, චින්තනයක් නෑ. එහෙමනම් සියලුම ක්‍රියාකාරීත්වය තියෙන්නේ හිත තුළ නේද? කය කියන්නේ රූපයක් පමණයි. හොඳේ? පැහැදිලි නේද? දැන් අපි ඊළඟට යන්න ඕනේ රූප කියන්නේ කොමක්ද කියලා හොයාගෙන යන්න ඕනේ. රූප කියලා කියන්නේ ඉඳුරන්ට ගොදුරවන්නේ රූපයයි. ඉඳුරන්ට ගොදුරවන්නේ රූපයයි. ඉඳුරන් තියෙනවා හයක්. ඇස කන දිව කය මන කියලා. මේ හයටම ගොදුරු වෙන රූප තියෙනවා. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටම්බ රූප, ධම්ම රූප. ඒතර වර්ණ රූප කියලා කියන්නේ ඇහැට ගොදුරු වෙන දේවල්. එයින් බලන්න බලන්න වටේට ඔය හරි නේද වර්ණ රූප? ඇහැට ගොදුරු වෙන දේවල් තියෙන්නේ ඔක්කොම යන්නේ වර්ණ රූප වලට. මොනවා වුණත් මට කරන්න දෙයක් නැහැ. ඇහැට ගොදුරු වෙනවා නම් ඒවට කියන්නේ වර්ණ රූප කියලා. මොකද ඒවා තුළ ආලෝකයේ පතිත වුණ ප්‍රමණයයි එහි ඡායාව ඇද ගන්න පුළුවන් අපේ ඇහැට. ඒකයි වර්ණ රූප කියලා කියන්නේ. ශබ්ද රූප කියන්නේ මේ කටින් පිට වෙන්නේ ඔය ගස් මේ සත්තු කෑ ගන්නව ඇහෙනවා කනට ගොදුරු වෙන ඒවා. ඔය <clears throat> කහිනව ඇහෙනවා. ඒක ඔක්කොම ශබ්ද රූප කියන්නේ. ඈ ශබ්ද රූප. වර්ණ රූප, ශබ්ද රූප. ගන්ධ රූප කියන්නේ නාහයට ගොදුරු වෙන දේවල්. ගන්ධ රූප කියලා කියන්නේ. රස රූප කියන්නේ දිවට ගොදුරු වෙන දේවල්. පොට්ටබ්බ රූප කියන්නේ හැමත ගොදුරු වෙන දේ. මේ සුළඟත් අයිති වෙන්නේ පොට්ටබ්බ රූපයකට. මේ සුළඟ ඇදින් වදිනවා නේද? ඒ පොට්ටබ්බ රූප වලට අයිති වෙන්නේ මෙහෙම මෙහෙම අත ගන්නකොට ඔක්කොම පොට්ටබ්බ රූප. එතකොට ධම්ම රූප කියලා જાතියක් තියෙනවා. ධම්ම රූප කියන්නේ අපි කරපු කියපු දේවල් වල සටහන්. අනාගතේ කරන්න හිතාගෙන ඉන්න දේවල් වල සටහන්. ඒවා තමයි ධම්ම රූප කියන්නේ. ධම්ම කියන්නේ අමුතු ධර්මයක් නෙමෙයි ධම්ම රූප කියලා කියන්නේ වට. ඒව ගොදුරු වෙන්නේ මනට. මනට ගොදුරු වෙන්නේ. මන කියන්නේ රූපයක්. එතකොට දැන් ඔයගොල්ලෝ ඊයේ අලියෙක් දැක්කනම් හැට අලියෙක් හැට ආවනම් අද ඒ අලියා එන්නේ කොහටද? මනට එන්නේ. ඊයේ ලස්සන සින්දුවක් ඇහුවනම් අද එන්නේ මනට. ඊයේ මිහිරි ආහාරයක් අනුභව කළා නම් ඊයේ දිවට අද මනට. ආන් ඒවා තමයි ධම්ම රූප කියන්නේ. ඊළඟට ඔයගොල්ලෝ plan ගහලා තියෙන්නේ. මෙහෙම කරන්නම්, මෙහෙම කරන්නම්, මෙහෙම කරලා මෙහෙමත් කරන්නම් කියලා. කරන්න හම්බෙන්නේ නැති බව ඇත්ත. ඒනම් plan තියනවා නේද? ඒ ඔක්කොම ධම්ම රූප. අනාගත ධම්ම රූප ඒවා. තේරුණේ? ඒවා ඔක්කොම එන්නේ මනට. මනට එන්නේ. ඒතර මෙන්න රූපස්කන්ධය. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටම්බ රූප, ධම්ම රූප. මේ රූපස්කන්ධයේම ගලාගෙන ඉන්නේ කොහටද? අපේ ඉඳුරන්ට ගලාගෙන ඉන්නේ. ඉඳුරංගෙන් ගන්න දේවල් රූපස්කන්ධය කියන්නේ. එතකොට ඉඳුරන්ට ගොදුරවන්නේ ධාතු සමූහයක සංකලනයක්. ධාතුවක් කියන්නේ ශක්තියක්. අපි කියන්නේ මෙයාගේ ධාතු පිරිහිලා කියලා. ඒ වචනේ පාවිච්චි කරනවා නේද? මෙයාගේ ධාතු පිරිහිලා. ඒ කියන්නේ ශක්තිය පිරිහිලා කියන එකයි. ධාතුවක් කියන්නේ මොකද්ද? ශක්තියක්. මේ ශක්තියින් හතරක් එකට එකතු වෙලාමයි තියෙන්නේ කවදාවත් වෙන් කරන්න බෑ. ඒ ශක්තිය හතර තමයි තද ස්වභාවය, ඇලෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය හා හමා යන ස්වභාවය. ඔකට පාලියෙන් කියනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා. මේවා තමයි ධාතු. මේ ධාතු හතර කවදාවත් වෙන් වෙන්නෙත් නෑ, වෙන් කරන්නත් බෑ. ආන්ගේ ධාතු හතර එකටමයි තියෙන්නේ ආන්ගේ ධාතු හතරේ සංකලණය තමයි රූප කියලා කියන්නේ ධාතු හතරේ සංකලණය එහෙමනම් මේ හැම ධාතුවක් තුළම පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවා හැම රූපයක් තුළම ධාතුවක් නෙමෙයි හැම රූපයක් තුළම පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවා බලමු මම සම්පූර්ණයෙන්ම මුළු ලෝකයේම රූප අරගෙන කොටස් හතරකට බෙදන්නම් ඈ ඉස්සරලා. ද්‍රව්‍ය, ද්‍රව, ගිනි, සුළං කියලා. ඔය ඔක්කොම ලෝකේ තියෙන රූප ඔක්කොම අයිති වෙනවා තෙන්න. ද්‍රව්‍ය කියලා කියන්නේ පඨවි ධාතුව වැඩි තැන. අනික් ධාතු තියෙනවා. ඒකාම සියුම් වශයෙන් තියෙනවා. තාම සියුම්වට තියෙන ඒවා හොයන්නවත් බැරි තරම් සියුම් තියෙන්නේ. පඨවි ධාතුව පමණක් තියෙන්න බෑ මොනවා කරලවත් කිසිම තැනක. තේරෙන ඉතාම සියුම්ම තියෙන අනික් ඒවා. එතකොට දැන් අපිට මේ යට කෑල්ලක් අරගෙන පටවි ධාතුව කියලා කියන්න පුළුවන්ද? බැහැ එහෙම කිව්වොත් වැරදි. ඒ යට කෑල්ල කියන්නේ රූපයක් ඒක ඇතුලේ ආපෝ තේජෝ වායෝ තියෙනවා. වෙන් කරන්න බෑ මොනවා කරලාවත්. මේ මහ පොළොවට පටවි ධාතුව කියන්න පුළුවන්ද? බැහැ ඒව නිකන් මහ පොහොව වචන විතරයි. මහ පොළොව කියන්නේ රූපයක්. මේකේ වැඩිපුර තියෙන පටවි ධාතුව. ආපෝ තේජෝ වායෝ තියෙනවා. මේ විශ්වයේ පටවි ධාතුව කියන්න බෑ. අද හුඟා කියන්නේ පටවිය, පටවිය. මේ තියෙන්නේ පටවිය. පටවිය කොටන්න ඕනේ, පටවිය පනින්න ඕනේ කිය කියා කියනවා. මහ පොළොවට පටවිය කියලා කියන්නේ වැරදි ඒක. මහ පොළොව කියන්නේ රූපයක්. ඒක වැඩිපුර තියෙන්නේ මොනවාද? පටවි ධාතුව. ඉතින් ඔය හුඟාක් මේ මං හිතන්න එපා මං කවුරුත් විවේචනය කරනවා කියලා කය රූපයයි හිත නාමයයි කියලා කතා කරලා කය රූපේ ලෝහිත නාමයෝ දැන් ඉතින් කය රූපේ දැන් කොහොම පඨවි ආපෝ තේජෝ වායෝ වලට බෙදෙනවා. කොහොමද? ඇට කැර ටික පඨවි. ඈ ආපෝ කියන්නේ ලේ ටික මුත්‍රා ටික ආපෝ. උෂ්ණත්වයේ තේජෝ. මේක තියෙනවනේ හුලං ඉහළ පහළ යන ඒවා වායෝ ධාතුව. ඕන් දැන් හරි. කය රූපයයි කය හදාගත්තා දැන්. මොනවද මේ ධාතු අතර ඇට කටු ටිකයි ලේ ටිකයි තෙම ටිකයි මුත්‍රා ටිකයි ඊළඟට අංගයේ උෂ්ණත්වයයි ඊළඟට හුලන් ටික ඔන්න ධාතු හතර ගත්තා. දැන් ඉතින් වෙන් කරලත් බලනවා. ඈ ඇට කොට ගහලා පඨවි ධාතු. ඈ මුත්‍රා ටික හැම කොට ගහලා ලේ ටික කොට ගහලා ආපෝ ධාතු. ඇඟේ උෂ්ණත්වයේ තේජෝ ධාතු. ඊළඟට මේ ඇතුළේ තියෙන වාතයේත වායෝ ධාතු. බලන්න කොච්චර වැරදිද කියලා. මන් දන්නේ කොහෙ තිබුණත් මට කමන්නේ නැහැ. පොතේ තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරලා දෙනවා මට කමන්නේ මට කොහෙ තිබුණත් ආයේ නෑ අහුණෙන් පස්සේ ආයේ පයින්ද බෑ ධර්මයට අහුණෙන් පස්සේ ඒක වැරදි බව තේරෙනව නේද මේ ඇට කැල්ලක් ගන්නකො බලන්න මේක මොකද්ද රූපයක් පටවි ධාතුව නෙමෙයි ඇට කැල්ලක් කියන්නේ රූපයක් මේකේ පටවි ධාතුව වැඩිපුර තියෙනවා ආපෝ තේජෝ ආයෝ නැද්ද ආන්න ඒකනේ ඒගොල්ලෝ පුදුමේ හිතේ මේ ආදරෝ බය නැතෝ මේවා කියන හැටි කියලා මට බය වෙන්න දෙයක් නැහැ නේ මොකාට බය වෙන්නද? ඉතින් ඒක වැරදි කියලා මම මේ කිව්වේ. හ්ම් මුළු ලෝකෙම තියෙන මේ රූප ටික මෙහෙම ගණන් කරනවා. ද්‍රව්‍ය ද්‍රව කිනිසුණම් කියලා. ද්‍රව්‍ය කියන්නේ ත්‍රිකෝණමාන උද ග්‍රහණය කළ හැකි උද තරාගත අපිට නැගලා ඉන්න එහෙම නැත්නම් අල්ලන්න පුළුවන් උද මේ තියෙන මේ ඔක්කොම යන්නේ ද්‍රව්‍ය වලට. මේ මේ මේ ඔක්කොම ද්‍රව්‍ය වලට යන්නේ. ඒවැ පටවි ධාතු වැඩි. නමුත් ආපෝ තේජෝ වායෝ තියෙනවා. අන්න ද්‍රව්‍ය. ද්‍රව කියන්නේ මේ කෝපය ඇතුලේ තියෙන්නේ. ඔව් මම බොනවා ඈ. මෙතන තියෙන්නේ වැඩිපුර තියෙන්නේ මොනවද? ආපෝ ධාතුව. නමුත් පටවිය නැද්ද මේක ඇතුලේ? තියෙනවා. දැන් කරදිය ටිකක් ගේන්න, මිරිදිය ටිකක් ගේන්න. කරදිය තුළ පටවිය වැඩි. මිරිදිය තුළ අඩුයි නේද? පෙට්‍රල් ටිකක් ගන්න, ඩීසල් ටිකක් ගන්න, එන්ජින් ඔයිල් ටිකක් ගන්න, ගියර් ඔයිල් ටිකක් ගන්න වෙනසක් තියෙනව නේද? දැන් ගියර් වල තරම් ගියර් ඔයිල් වල පටවි ධාතුව වැඩි. එන්ජින් ඔයිල් එක ඊට වඩා අඩුයි. ඩීසල් වල ඊට වඩා අඩුයි. තේරුණේ? නමුත් පටවි ධාතුව තියෙනවා. දැන් මේ පැන ටිකක් ගන්න පොල් පැන ටිකක් ගන්නද මේ පැණි වල පටවි ධාතුව වැඩි. මේ පැණි බිඳුවක් වතුර වාදනය කරලා දාපුවාම ගලක් දැම්මම ගිහිල්ලා අදිනව තියෙනවා. මොකද පටවි ධාතුව වැඩි. පොල් පැන ටිකක් දැම්මට ඒක වෙන්නේ නැහැ. තේරුණේ? එතකොට ද්‍රව්‍ය ද්‍රව තුලක් තියෙනවා පටවි ධාතුව. තේජෝ ධාතුවක් තියෙනවා. මේක එක්තරා උෂ්ණත්වයක් තියෙනවා මේ වතුර වල. සෙන්ටිග්‍රේඩ් 28යි 33යි අතර උෂ්ණත්වයක් තියෙන නිසා තමයි අපිට පානය කරන්න පුළුවන් නේද? දැන් අනුරාධපුරයේ ජලය ඊට වඩා උෂ්ණත්වය වැඩි. මේ ඒක නුවරේදී අඩු වෙන්න පුළුවන්. නමුත් උෂ්ණත්වය කියන එක තියෙනවා. ඉතින් අපි සිසිල් ජලය කියලා කතා කරන්නේ සිසිල් බව වැඩි වැඩි නිසා. නමුත් උෂ්ණත්වය අඩුයි. ඒක නිසා අපි උණු උණු වතුර කියන්නේ මේකට. ඇල් වතුර කියන්නේ ඒක. තේරුණානේ? නමුත් මේකේ උෂ්ණත්වයක් නැද්ද? තියෙනවා. ඔය ඒක දන්න අය වෙන්න ඇති ඇල් වතුරත් නිමල බොන්නේ කියන්නේ නේද? <laughs> ඇල් වතුරත් නිමල බොන්නේ කියන්නේ. නිවන් ඕනේ වොන්න පුළුවන් ඔය. නමුත් මේ පටවි ධාතු උෂ්ණත්වයේ තියෙනවා. පටවි ධාතුවක් තියෙනවා. තේරුණා නේද? වැඩිපුර තියෙන්නේ ඇලෙන ස්වභාවයෙන් යලයේ තියෙන. ආපෝ ධාතුව වැඩි. පටවි ධාතුවක් තියෙනවා. තේජෝ ධාතුවක් තියෙනවා. වායෝ ධාතුවක් තියෙනවා. මේ ජලයේ ඇතුලෙන් ඇතුලේ වාතය තියෙනවා. හිර විලාහර තියෙනවා. එකක් හොයාගත්තා නම් ඇති ආය අනික්ව තියෙනවා අනිවාර්යයෙන්ම. ද්‍රව්‍ය ද්‍රව ගිනි ගින්දරවල නැද්ද ජලය? ගින්දරවල ජලය නැද්ද? තියෙනවා ගිනි ගොඩක් පිට ජල වාෂ්පණය පිට වෙන්නේ හුමාලේ කියලා පිට වෙන්නේ ජල වාෂ්ප පිට වෙන්නේ. පටවිය තමයි පුච්චල දාන්නේ. පටවිය පුච්චලා ජල වාෂ්ප පිට කරනවා. පටවිය ආපෝ තේජෝ උෂ්ණත්වය වැඩි. වායෝ ධාතුව තියෙන නිසා තමයි ගිනි ජල මෙහෙම වෙන්නේ හෙල හෙල වෙන්නේ. වායෝ ධාතුව නැත්තම් මෙහෙම මෝල් ගස් වගේ තියෙන්න ඕනේ. ගිනි ජල. ඈ ඊළඟට සුළඟ නම් බොහොම පැහැදිලිව අපිට පේන්න පුළුවන්. සුළඟට ගස් පෙරලන්න පුළුවන් නේද? මොකද ඒ? පටවි ධාතුව ගිහින් හැප්පෙන්නේ. ආන ජලය ගැන හිතන සුනාමිය ගිහිල්ලා මොකද කියලා රේල් රේල් පීඩ දෙකට නැමුවා නේද? සුනාමිය ඇවිදින්න කොහේ මොනවද වැදුනේ ඔය ගිහින්.